භගවතු අරහතෝ සම්මා සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං ඒතං බුද්ධාන සාසනං තී අති ගෞරවනීය මහා සංඝරත්නය වහන්සේලායි පින්වත් ස්වාමීන් වහන්සේ දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි හැමදෙනා කෙරෙහි මානුකම්පාවෙන් දේශනා කළ සසර දුක්ගින් මිදීම පිණිස පවතින සද්ධර්මයෙන් විදර්ශනය කරන්ට. ඒ නිසා අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා මේ කය නිසලව තියනවා වගේ හිතත් නිසල කරගෙන නොඑක් නොඑක් අරමුණු වල හිත මෙහෙවන්නේ නැතුව බොහෝම ශ්‍රද්ධාවෙන් තුනුරුවන් කෙරෙහි බොහෝම වොමනාවෙන් මේ ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ. මට හිතෙනවා සකසා බොහොම වොමනාවෙන් මේ ධහම ශ්‍රවණය කළොත් අපි ලැබුණු මනුෂ්‍ය ජීවිතේ හිස් නොවේ. වටිනා ඥාන දර්ශනයකට අවස්ථාව ඇති කරගන්න අපිට පුළුවන් වෙයි. ඒ සඳහා සරලව පැහැදිලි කරලා දෙන්න පුළුවන් ගාතාවක් තමයි මම මාත්‍රිකා වශයෙන් තිබුවේ. මම මාත්‍රිකා කළ ධර්මයේ අර්ථයන් තේරුම් කරලා දෙන්න පෙර පොඩි වටපිටාව ගැන යමක් මේ දේශනාව තුළදී මතක් කරනවා නම් හොඳයි කියලා හිතුණා. කාල වේලා ගියත් ඒක මම පුංචි කතාවකින්ම පටන් ගන්නම් ස්වාමීන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලෙදී බොහෝ ශ්‍රද්ධාවන්ත උපාසක දිනමක් දෙන්නේ හිටියා මේ දෙන්නා ජේතවනාරාමයට ගිහිල්ලා බණ අහලා එක්කෙනෙක් හිටියා මේ උපාසක මහත්තයා ජේතවනාරාමයට ගිහිල්ලා බණ අහලා හරීම ශ්‍රද්ධාව ඇති කරගත්තා. මේ උපාසක මහත්තයාට අදහසක් ඇති වුණා පැවිදි වෙන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේට මතක් කළා ස්වාමීන් වහන්සේ මට පැවිදි වෙන්න ඕනේ අනුකම්පාවෙන් මාව පැවිදි කරන්න කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ උපාසක මහත්තයට කියනවා පැවිදි කරන්න පුළුවන් නමුත් ඔබගේ පැවිද්දට අත්මැතිය ලබා ගන්න කවුරු හරි ඉන්නවද? භාග්‍යතුන් වහන්සේ මට ගොඩක් අයනන් නැහැ. නමුත් එකම එක මල්ලි කෙනෙක් ඉන්නවා. හොඳයි එහෙනම් ඔබ ගිහිල්ලා මල්ලිට මේ බව දැනුම් දීලා අවසරය අරගෙන එන්න කියලා. මොකද මේ උපාසක මහත්තයා පුංචිම කාලේ මේ උපාසක මහත්තයාගේ අම්මයි තාත්තයි දෙන්නම කලුරිය කළා. හැබැයි ගොඩාක් ධනවත්. ඒ කලුරිය කරන අවස්ථාවේදී මේ වැඩිමහල් කෙනා තමයි තිස්ස. ඒ උපාසක මහත්තයා තිස්සට කතා කරලා කිව්ව පුතේ අපි නැති වුණාට නැති කාලෙක මල්ලිට දුකක් දෙන්නේ නැතුව හොඳට බලාගන්න කියලා. ඒ දෙමව්පියන්ගේ වචනේ නිසා මේ තිස්ස උපාසක මහත්තයා ගිහි ජීවිතයකට ඇතුළත් වෙන්නේ නැතුව මල්ලිට උපකාර පිණිස අකුරු ශාස්ත්‍රය උගන්වන්නේ මල්ලිගේ ජීවිතය සාර්ථක කරගන්නමයි කටයුතු කළේ. සුදුසු කාලය එනකොට මල්ලිට අවහවහ කටයුතුකුත් කළා දීලා තමන් සතු ධනයෙන් භාගයක්ම මල්ලිට දුන්නා ඉතුරු භාගේ තමන් සන්තකව තියාගත්තා. ඉතින් මෙන්න මේ මල්ලි විතරයි මේ තිස්ස උපාසක මහත්තයාට හිටියේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගෙදරින් අවසර අරගෙන එන්න කියපු නිසා මේ තිස්ස මොකද කරන්නේ? ගෙදර ගිහිල්ලා මල්ලිට කිව්වා මල්ලි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මයේ අහන මට මේ සසර ගොඩාක් දුකයි කියලා හිතෙනවා. ඒ නිසා මට මහාන වෙන්න අදහස තියෙනවා. මට මහාන වෙන්න යන්න ඕනේ. ඒ පාර මේ මල්ලි කියනවා අයියා අයියා මොනවද මේ කතා කරන්නේ? අම්මා නැති මට අම්මා වුණෙත් අයියා, තාත්තා නැති මට තාත්තා වුණෙත් අයියා, මට ඉන්න හැම නෑදෑයෙකුට මිනි අයියා. අයියා ගියාම මේ ලෝකෙම මට නිවෙනවා. ඒකට නම් අවසර දෙන්න බෑ. ඊට පස්සේ නොයේ කාරණා කියනවා කියලා මල්ලි මං තතු මේ ධනයත් ඔක්කොම ඔබ ගන්ද අරගෙන මට අවසර දෙන්න. ඒකටත් කැමති වෙන්නේ මට එපා. මට ඊට වඩා අයිය වටිනවා. ඊට පස්සේ මේ තිස්ස උපාසක මහත්තයා පුංචි කාලේ ඉඳන් මේ මල්ලිට කරපු උපකාර මතක් කරනවා. සමහර විටක Taman ගැන බලන්නේ නැතුව ආහාර ටිකවත් මෙයාට ආහාර සපයලා දුන්නේ නැහැටි උගන්වපු හැටි මේ හැම දෙයක්ම මතක් කරලා මල්ලි මේ කරපු උපකාරයට මට එකම එක උපකාරයක් විතරක් කරන්න කිව්වා. කියන්න මට පුළුවන් ඕන උපකාරයක් කරන්න. මට පැවිදි වෙන්න යන්න අවසර විතරක් දෙන්න. ඒ වෙලාවේදී මෙයාට බෑ කියන්න බැරි හින්දා අයියාගේ කැමැත්ත ඒකම නම් එහෙනම් පැවිදි වෙන්න කියලා අවසර දුන්නා. ඊට පස්සේ මේ මල්ලිගෙන් අවසර අරගන් තිස්ස උපාසක මහත්මයා සවැත් නුවර ජේතවනාරාමයට ගෙහිලා භාග්‍යතුන් වහන්සේ ළඟ පැවිදි වෙලා උපසම්පදාවත් ලැබුවා. ලබලා ඒ චේතනාරාමයේදගෙන බණ භාවනා කරද්දී ගමේ බොහෝ අය දැන හඳුනුම්කම නිසා නිතරම විහාරයට ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේව හම්බ වෙනවා. මේක මේ ස්වාමීන් වහන්සේට කරදරයක්. මේ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? ඊට ටිකක් ඈත කවුරුවත් නැති කැලෑවක ගමක කැලෑවකට ගිහිල්ලා ඒ කැලෑවේ ගල් වෙනක් ඇසුරු කරමින් ඉන්දපාති කරගෙන සංයම වැයදවල් දෙකේ අප්‍රමාදීව භාවනා කරනවා. මේ අවස්ථාවේදී ඒ මල්ලිගේ ඒ පවුලට නෝනට හිතුණා මේ තිස්ස මහන වෙච්ච එක නම් බොහොම යහපතක් අපිට උනේ. හරීම ලාභයක් අපිට උනේ. මොකද තිස්ස මහාන වෙච්ච නිසා එයාගේ සම්පූර්ණ දේපොළ අපිට අයිති වුණා. ඉතින් බැරි වීමකින්වත් මේ පැවිද්දේ කලකිරිලා ආපහු ආවොත් මේ ධනය ආපහු දෙන්න වෙනවා. ඒ නිසා ආපහු එන්න ඉස්සලා මෙයාව මරවන්න ඕනේ කියන අදහසක් ඇති වුණා. ඇති වෙලා මේ තිස්ස ආමුදුරුව ඉන්න ගල්ලෙනට ගිහිල්ලා තිස්සහාමුදුරන්ව මරන්න කියලා හොරු කණ්ඩායමකට අල්ලසක් දුන්නා. ඊට පස්සේ මේ හොරු ටික මොකද කරන්නේ තිස්සහාමුදුරෝ ඉන්න ගල්ලෙනට යනකොටත් තිස්සහාමුදුරෝ සක්මන් භාවනාව කරමින් ඉන්නවා රාත්‍රියේ. ඊට පස්සේ හොරු ටික වට කරගත්තා. වට කරගත්තාම මේ තිස්සහාමුදුරෝ අහනවා ඇයි උපාසක මහත්තුනි මේ වෙලාවෙදී අපි ආවේ ඔබ වහන්සේව මරන්න. මොකක් නින්දාද? ඔබ වහන්සේ මරුවහම අපිට විශාල ධනයක් හම්බ වෙනවා. ඒ නිසා ඊට පස්සේ කිස්සහම්දුරු කියනවා එහෙනම් දැන් මරන්න නැතුව වෙන දවසක ඇවිල්ලා මරන්න. දැස මේ හොරු කියනවා නෑ හෙට උදේ ඇවිල්ලා මරන්න. ඊට පස්සේ හොරු කියනවා ඒකට බෑ අපි දැම්මම මරන්න ඕනේ. මට ඊට පස්සේ තිස්සාමුදු කියන එක රාත්‍රියක් විතරක් දෙන්න මට. ඒකටත් උරු කැමති නෑ. නායකෝරා කියන දැම්මම මරන්න ඕනේ. ඊට පස්සේ කියනවා ඇවැත්නේ මේ පින්වුතුනි මම ඔබට ඇටයක් වෙන්නම්. ඒ ඇටේ තබාගෙන එකම එක රැයක් විතරක් මට ජීවිතේ දෙන්න කිව්වා. මේ කැලේ කවුද ඔබට අප වෙන්නේ ඊට පස්සේ මේ 36 මුදුරු සක්මනේ කෙවුලට ගිහිල්ලා එතන තිබුණු විශාල කළු ගලක් අරගෙන මේ කකුලේ කලව වලට ගහගෙන උකුල් ඇට දෙක තමන්ම බිඳගත්තා. එවත්නි පැනලා යන්න මේ පින්වත්නි පැනලා යන්න බැරි විදිහට මේ ඇටේ ඇද්ද කියලා ඇහුවා. මේ හුරු පවා සංවේගෙටපත් වුණා. අනේ මෙහෙම ස්වාමීන් වහන්සේ නමක් මරන්න නේද අපි ආවේ කියලා ඒ අයද බය වෙලා ගියා. ඉතින් මම මේ කතාව මතක් කළේ තුන්වත් ස්වාමීන් වහන්සේ අතීතයේ මේ තාතනිය ඇතුළු කළ ස්වාමීන් වහන්සේලා ජීවිතය ගැනවත් බලන්නේ නැතුව ධර්මයේ මූණ බලමින් ධර්මයම ගරු කරමින් ධර්මයටම ජීවිතේ පූජා කළ මේ ශාසනේ වැඩ වාසය කළේ. එහෙම හිටපු නිසා ඒ කකුල වේදනාවම අරමුණු කරලා ඒ තිස්ස ස්වාමීන් වහන්සේ පහවදා උදේ අරිහත්ත්වයටපත් වුණා. එහෙමම පිරුණම් පෑවා. ඉතින් මේ ශාසනය ඇසුරු කළ ස්වාමීන් වහන්සේලා අතීතයේදී බලනකොට ඒබඳු විදිහේ මහා උනන්දුවක මේ ශාසනය ඇසුරු කළේ ඇයි ඒ තිස්ස හාමුදුරුවෝ දැනගෙන හිටියා මේ හිමක් කොනක් පරක් තෙරක් නැති සංසාරේ එනකොට කකුල් දෙක කැඩුන එක වාරයක් නෙමෙයි කැඩෙන්න තියෙන එක වාරයක් නෙමෙයි නමුත් එකර පැයක් හෝ කකුල කඩාගෙන භාවනා කළොත් මේ දුක කෝගෙම මිදින බව දැනගෙන හිටියා මේ දීර්ඝ සංසාර කෙලවරක් නැති ජරා මරණ සංඛ්‍යාත ස්වභාවයේ ස්වාමීන් වහන්සේ දැනගෙන හිටියා පින්වතුනි කොහොමද ඒ ස්වාමීන් වහන්සේක දැනගත්තේ? ඒ බව බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනං සන්දහවතං සංසරිතං මමං චේතුම්හා කංච මහණෙනි මේ සසර අති දීර්ඝයි මේ අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ. මුල් කෙලවරක් පණවන්න පුළුවන් කමකුත් නැහැ. අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා නුඹලත් මාත් බොහෝ කලක් සසරේ මේ අත දුවන ලදි සැරිසරන ලදි කියලා පෙන්වනවා. පෙන්නලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ නිකම්ම සසරේ මේ අත දිව්ව සැරිසරුවා නෙමෙයි මේ දීර්ඝ සංසාරේ එනකොට තමන්ට ඇඟලේ කිරිකල්ලා පෝපු ආදරණීය මව්මල දුකට අඳපු කඳුලයකට කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්නවා. ඒ වගේම දාඩිය මහන්සියෙන් හරි හම්බ කළා පෙන්නපු හරි හම්බ කළා පෝෂණය කළ පියාමල දුකට අඳපු කඳුලයකට කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්නවා. ඒ වගේම දුව පුතා සහෝදරයා සහෝදරි ඥාති හිතේන්සිනුත් එහෙමයි. ඒ විතරක් නෙමෙයි මේ දීර්ඝ සංසාරේ එනකොට තිරිසන් ආත්මවල උපදිනකොට බෙලුකෙක් බෙලිකෙපුම් කන වෙලාවේදී ගලාගෙන ගිය රුධිරය එකතු කරන්න පුළුවන් නම් මේ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වනවා. මෙහෙම දේශනා කළා මේ ලෝකයාගේ සිත් ගැන දන්න නිසාම භාග්‍යතුන් වහන්සේ තවත් වචනයක් දේශනා කරනවා. මහණෙනි මේ පටිච්ච සමුප්පාදය දන්නා වූ සුතවත් ආර්ය ශ්‍රාවකේ කැරෙන්ට අනිත් අය මගේ වචනේ විශ්වාස කරන්නෙත් නෑ කියලා. අඬපු කඳුළු මොහොතේ වතුරට වඩා වැඩි කියලා කියනකොට සමහර විටක හිතෙන්නේ මේ ටිකක් බර කළා පෙන්වන්න හදනවා මේ අතිවර්ණනාවක් හැටියට. නමුත් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය අපි අදහන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කෙනෙක්ව යහපතට ගන්නටවත් බොරු කියන කෙනෙක් නෙමෙයි. මේ සසර එච්චරම දුක් සහගත නිසාමයි බුදුරජාණන් වහන්සේ අපිට එහෙම දේශනා කළේ. නමුත් භවයෙන් වැහිලා නිසා අපිට ඒක පේන්නේ නැහැ. අපිට නොපෙනුනත් භවය තුල එහෙම දුකක් තියෙන නිසා භවය තුල ඉන්න සත්වයෝ ඒබඳු දුකක් විඳින නිසායි ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ ස්වාමීන් වහන්සේ අපේ ජීවිතය හරියට මාළු ටැංකියක ඉන්න මාළු ටිකක් වගේ මේ ලෝකෙ කොච්චර විශාලද වාහන තියෙනවා ගොඩනැගිලි තියෙනවා නමුත් මාළු ටැංකියක ඉන්න මාළුන්ට මුළු ලෝකෙම එච්චරයි. බැරි වීමකින් හරි කියන්න පුළුවන් කමක් තිබුණොත් ඒ මාළුන්ට පණිඩයක් එහෙම දෙන්න පුළුවන් කමක් තිබුණොත් ලෝකේ කියලා කියන ওই ටැංකිය විතරක් නෙමෙයි තව විශාලයි වාහන තියනවා පාරවල් තියනවා ගොඩනැගිලි තියනවා කියලා කියන්න පුළුවන් බොරු කියන්න එපා කියයි. මොකද තමන්ගේ ජීවිතයේ අත්දැකීමයි තමන්ට අත්දැකීමයි. හැම කෙනෙක්ම කතා කරන්නේ Tamanට තමාව උපමා කරගෙන. ඒක එහාවක් පේන්නේ පිළිගන්නේ ඒ වගේ පින්වතුන් ස්වාමීන් වහන්සේ අපේ අද අපේ ජීවිතයත් හරි ටැංකියක වගේ ඇහැට පෙනෙන කනට ඇහෙන නාසයට ගඳ සුවඳ දැනෙන දිවට රස දැනෙන කයට ස්පර්ශ දැනෙන මනසට අරමුණු දැනෙන දේ තුල විතරක් ජීවත් වෙමින් මම මම මගේ මගේ කියලා හදාගත්ත එක ටැංකියක් තියෙනවා. නමුත් මේ ටික මේ ලෝකේ තියෙන ඔක්කොම නෙමෙයි. මේ ටැංකි සහගත ජීවිතයෙන් එහාට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මේ වචනේ දේශනා කරන්නේ. සතර අපාය ගැන, දිව්‍ය ලෝකය ගැන, ඒ වගේම සසර අනවරාග්‍ර බව, දුක් විඳ බව දේශනා කළන්නේ මේ ටැංකියෙන් එළියට ගිහිල්ලා. නමුත් ඒ පණිවිඩය අපිට කියනකොට ටැංකියකින් අපි ඒ වටපිටාව බලලා ඒක පිළිගන්නේ නැහැ. එහෙනම් අපිට හොඳට මතක තියෙන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපේ මානසික මට්ටමෙන් ඔබට ගිහිල්ලා. ඉතින් මම මෙතෙන්දි මතක් කළේ මේ දීර්ඝ සංසාරයේ ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් ඉද්දී ඇස් දෙකම අන්ධව ගල් මුල් වල පය හැපි හැපි වැටිලා ජීවිතය අවසන් වෙච්ච වාරවල අපේ ඕන තරම් ඇති අතපය හතරම නැතුව පිළික් වෙලා මරුණු මරුණු වාරවල ඕන තරම් ඇති හොරි කුෂ්ඨ දද හැදිලා මුළු ලෝකෙම පිළිකුල් කරපු ජීවිතය ලබාගත් වාරවල කියන්න බෑ ඒ වගේම නොයෙක් පිළිකා බගන්දරාදී පාප රෝග හැදිලා මැරුණු වාර ලෝණ තරම් ඇති. ගස් ගල් පර්වත වලින් විටිලා හිස පොඩි වෙලා මැරුණු වාර ලෝණ තරම් ඇති. ඒබඳු දේ ඒබඳු දුක අපි කරා එන්න තියෙන හේතුව තාම එහෙමමයි. ඒ හින්දා මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතේ ප්‍රයෝජනයක් ගන්න අපි මේට වඩා නම් ටිකක් උත්සාහවත් වෙන්නට ඕනේ. ගොඩාක් දිනක් සසර මෙතරම ඉපදිලා මෙතරම දුවනවා පරතරක් හොයන්න උත්සාහවත් වෙන්නේ ජීවිතයක යථාර්ථය ගැන නිකමට හෝ මෙනෙහි කරන්න හිතෙන්නේ බොහොම ටික දිනකටයි. මේ දුර්ලභ බුද්ධෝත්පාදයේ කාලය ලැබිලා සසර දුක් දුක් නියුර්ණ සද්ධර්මයක් ලැබුණ මේ මොහොතේදී ස්වාමීන් වහන්සේ ඊට වඩා අපි වාසනාවන්තයි. ගිහි සංයෝජනත් අතහැරලා ගිහියන්ගේ තියෙන කටයුතු මිදලා මේ ශාසනයටත් ලං වෙන්න පුළුවන් වෙලා ඉතින් ඒ ඒන් භෝජන අරගෙන මේ ධර්මයේ මේ ජීවිතේම අවබෝධ කරගන්න අපි උත්සාහවත් වෙන්නට ඕනේ. සසරට වැටුණු දවසට අපි බේරගන්න කවුරුවත් ඉන්නේ මේ ලෝකේ ස්වභාවය තමයි මේ ඇහැට පෙනෙන අවුරුදු 50ක 60ක පමණ සීමාව අරමුණු කරගෙනයි ජීවත් වෙන්නේ. නමුත් නුවණක් තියෙන කෙනෙකුගේ ලක්ෂණය නම් මසසෙත පේන දේට වඩා ඔබෙන් ප්‍රඥාවෙන් දකින්න ඕනේ. ඒ නිසා මම මේ ටික මතක් කළේ අතීතයේදී බුදුරජාණන් වහන්සේ ඕනතරම් ලෝකෙ පහළ වෙන්න ඇති සසර දුක්ගිනි නිවෙන සද්ධර්මයක් දේශනා කරන්නට ඇති ඒත් ඇස් නැත්තෝ වගේ කන් නැත්තෝ වගේ අපි මේ ධර්මය නොඅසපු නිසා නොබලපු නිසා තාම අපි හැමදෙනාම මේ සංසාරේ එනවා ඇවිදිනවා අද දවසේදී හරි මේ ශාසනය හම්බ වෙච්ච වෙලාවේදී මේ ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් මේ සසර කෙලවරක් නැහැ. ඒ නිසා මේ ශාසනය හෝ ආදරෙන් ඇසුරු කළොත් අපිට මේ ජීවිතයෙන් මිදෙන්න පුළුවන්. ගොඩාක් ඕනේ නැහැ. අපි අනන්ත සංසාරේ බොහෝ දේවල් කළා ඇති. එකම එක ජීවිතයක් හදවතින් මුතුනුරුවන්ට පූජා කරන්නට යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති සෝ ඉමන් ලෝකම් පබහාසිති අබ්බාමුත්තෝ චන්දිමා යමෙක්ට ප්‍රමාදී වෙඳලා හරි පසුව අප්‍රමාදී වෙනවා නම් වලාකුලින් මිදුණු හඳ ලෝකේ බබලනවා වගේ බබලනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා අපේ ජීවිතවල යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන් අපේ ජීවිතවල යම් පසුබෑම් තියෙන්න පුළුවන් තිබුණා වෙන්න පුළුවන් දැන් හෝ අපිට අනේ අපි හැම දෙයක්ම අතහැරලා මේ ලෝකෙන් යන්ට වෙනවා දවසක් ගෙවෙනවා කියන්නේ මේ බුද්ධෝත්පාද කාලේ ගෙවෙනවා නේද දවසක් ගෙවෙනවා කියන්නේ මේ මනුස්ස ජීවිතය අතහැරෙනවා නේද? දවසක් ගෙවෙනවා කියන්නේ ජරා මරණ දුක නැති කරන සද්ධර්මය අපිට අහිමි වෙනව නේද කියලා සිහි කරලා සංවේගයක් ඇති කරගෙන Tamanට හැකි ශක්ති ප්‍රමාණයෙන් හරි මේ ධර්මයේ යෙදෙන්න මේට වඩා වැඩි නැඹුරුවක් ඇති කරගන්නට අපේ කිම්වත් ස්වාමීන් වහන්සේලා අදහස් කරගන්නවා නම් ඒකම මේ සම්බුද්ධ ශාසනයේ චිරස්තියත් වැඩි දියුණුවක් වෙනවා අතීතයේදී මේ ශාසනය බාර වුණේ මහා සංඝරත්නයට මහා සංඝරත්නය ඒ සද්ධර්මයේ දඬුවට පහන අපි ගාවට ගෙනත් දීලා තියෙනවා. ඒක ඉදිරියට අරගෙන යන එක අපේ යුතුයකමක් පස්චේම ජනතාවට කරන අනුකම්පාවක්. ඒක අපිට අපේ පෞද්ගලික අදහස් වලට එකතු වෙලා පෞද්ගලික කෙලෙස් වලට එකතු වෙලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි හැම දිනම කතා කරගෙන හැම දිනාගෙම තියෙන අඩුපාඩු හදාගෙන කොහොමද නියම පිරිසුදු ශාසනයක් හදාගන්නේ හදන්නේ කොහොමද එදා නික්ලේශී රහතන් වහන්සේලා වැඩ හිටපු ඒ පරිසරයේ මේ ශාසනය අපි ඇති කරන්නේ කියලා හැම කෙනාගේම මනස තුල ඇති කරගන්නවා නම් ඒක බොහොම වටිනා කාරණාවක් වෙයි මේ බුද්ධ ශාසනය පැත්තෙන් ඒ ටිකක් නම් මතක් කළා විශේෂයෙන්ම මේ සද්ධර්මයේ අවබෝධය අපේ ජීවිතෙන් අත නොහැරෙන්න අපි ජීව ඇති කර ගන්න ඕනේ ධම්ම අවබෝධය ලබා ගන්න ඕනේ කාතාවක් මම මාතෘකා කළේ ඒ තමයි සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපණං ඊතම් බුද්ධාන ශාසන මේ ගාථාව දිහා බැලුවාම බොහොම කෙටි නමුත් මුළු බුද්ධ ශාසනයම කෙටි කරලා කැටි කරලා තියෙන ගාතාවක් මේ. බුදුරජාණන් වහන්සේ 45 වසක් තුල ලෝකයේ වැඩෙමින් දේශනා කළ සියලුම ධර්මයේ මේ තුල අඩංගු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ කඳු වශයෙන් ගත්තාම 84000ක් වෙනවා. ඒ 84000ක් ධර්ම ස්කන්ධයේම මේ ගාථාව තුළ අන්තර්ගතයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරියප්තිය විනය සූත්‍ර අභිධර්ම කියලා තුනකට බෙදෙනවා. ඒ පරියප්ති ශාසනය මේ ගාථාව තුල අන්තර්ගතයි. එතකොට මෙන්න මේ අතීතයේදී වැඩ සිටි බුදුරජාණන් වහන්සේලා ලෝකයට අවවාද කළේ අනුශාසනා කළේ මේ ගාථාව වූ පරිදි අනාගතයේ ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේලා ලෝකයට අවවාද කරන්න අනුශාසනා කරන්නේ මේ ගාථාව වූ පරිදි දැන් අපේ බුදුරජාණන් වහන්සේ ලෝකයට අවවාද කරන්න අනුශාසනා කරන්නෙත් මේ ගාථාවේ උපරිදි. අපි පොඩ්ඩක් මේ ධර්මයේ තුල තියෙන පදගතාර්ථයන් සම්මර්ෂණය කරලා බලමු. ඇයි බුදුරජාණන් වහන්සේ එහෙම අනුශාසනා කරන්නේ කියලා. සබ්බ පාපස්සා කරණං සියලු පව් කරන්ට එපා. කුසලස්ස උපසම්පදා කුසල් කරන්ට සචිත්ත පරියෝදපණං සිය සිත පිරිසුදු කරගන්නට තමාගේ සිත පිරිසුදු කරගන්නට ඒ තම බුද්ධාන සාසන ඒ බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව එතකොට සියලුම බුදුරජාණන් වහන්සේලා මේ විදිහටයි ලෝකෙට අනුශාසනා කරන්නේ ඇයි මෙහෙම අනුශාසනා කරන්නේ මොකක් නිසාද අනුශාසනා කරන්නේ අපි මෙන්න මේ කාරණාව ටිකක් තේරුම් කරගනිමු ස්වාමීන් වහන්සේ අපි මේ මම මේ මගේ නෑදෑයෝ මේ සම්බ්‍රහ්මචාරින් වහන්සේලා කියලා අපි සත්ව පුද්ගල භාවයක් ඇති කරගත්තට ඇති කරගෙන තිබුණට බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන මොහොතේදී මේ ලෝකයේ තියෙන යථාභූත ස්වභාවය අවබෝධ කරගත්තා. ඇත්ත ඇති හැටි පවතින ස්වභාවය අවබෝධ කරගත්තා. අන්නේ ඇත්ත ඇති හැටි පවතින ස්වභාවයට නුවණ තියෙන නිසයි බුදුරජාණන් වහන්සේ ලෝකේට මේ ගාථාවෙන් අවවාද කරන්නේ අනුශාසනා කරන්නේ. මොකද යතහ භූත ඥානය. මොකද ඇත්ත ඇති හැටි පවතින නුවණ. ඒ තමයි හේතුඵල ධර්ම. පටිච්ච සමුප්පන්න බව. පටිච්ච සමුප්පාදයට පටිච්ච සමුප්පන්න බවට නුවණ තියෙන නිසායි බුදුරජාණන් වහන්සේලා ලෝකයට මේ විදිහට අවවාද කරන්නේ අනුශාසනා කරන්නේ. පටිච්ච සමුප්පාද කියන්නේ හේතුඵල ධහම. මේ හේතුඵල ධහම ගැන නුවණ තියෙන නිසායි. අපි ඒක සරල උපමාවකින් බලමු. බොහොම සරල උපමාවක් මම ගත්තේ හැම ස්වාමීන් වහන්සේලාටත් මේ ධර්මය අහන ගිහි පින්වතුන්ටත් වැටහා ගන්න පුළුවන් විදිහට මේ හේතුඵල ධර්ම අවබෝධ වෙනකොට බුදුරජාණන් වහන්සේ දැක්කා පුද්ගල භාවයක් පවත්වන සචේතනික පුද්ගල භාවයක් පවත්වන ජීවිත තුලත් එයින් පරිබාහිර අචේතනික අචිත්තක අසඤ්ඤී වස්තුන් තුලත් අචේතනික කිව්වේ චේතනා නැති අචිත්තක කිව්වේ සිත් නැති අසඤ්ඤී කිව්වේ සංඥා නැති සංඥා නැති සිත් නැති වස්තුන් තුලත් සංඥා සහිත විඥාන සහිත මේ සවිඥානික කය තියෙන මේ ජීවිතය තුලත් පවතින ඇත්ත දැක්ක හේතුඵල ධහම. ඒ හේතුඵල ධහම නැමැති ඒකත්වයක් ඒ තුල ධාතු නානත්වය නැත්නම් බීජ නානත්වය නැමැති නානත්වයක් කියන මෙන්න මේ ධර්මතාවයට නුවණ තියෙනවා බුදුරජාන් වහන්සේට. ඒ නුවණ මුල් කරගෙනයි මේ ගාථාව දේශනා කළේ. ඒ ඒකත්ව හේතුඵල ධර්මයේ ඒකත්වය සහ ධාතුනානත්වයේ බීජනානත්වයේ නානත්වය මොකක්ද කියන එකත් මම පොඩ්ඩක් කෙටියෙන් මතක් කරන්නම් ස්වාමීන් වහන්සේ කොහොඹ කියන දේ ගන්න කොහොඹ වගේ දෙයක් ගත්තොත් ඒ තුල කිසිම වෙලාවක මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත මිහිරි රසක් නැහැ ඒ තුල තියෙන්නේ හැම වෙලාවෙම අමිහිරි වූ කටුකෝ කටුක ස්වභාවයෙන් යුක්ත කටුක රසයක් කොහොඹ ඇටයක් හිටෙවුවොත් එයින් හටගන්න ඵලය මිහිරි වෙන්නේ නැහැ. ඒ හටගන්න කොහොඹ ගහක් තියෙනවා නම් කොහොඹ ගෙඩි තියෙනවා නම් ඒකත් අමිහිරීමයි. කොහොඹ ඇටේට කියනවා හේතුව කියලා ඒ නිසා හටගන්න ගහට ගෙඩි වලට කියනවා ඵලය කියලා. ඊට පස්සේ මී අඹ හැදෙන්න මී අඹ ඇටයක් හිටෙවුවොත් ඒ නිසා ගහක් හැදෙනවා නම් ගහේ ගෙඩි හැදෙනවා නම් ඒ ගෙඩි කටුකෝ කටුක රසයෙන් යුක්ත එකක් ඉන්නේ ඒක මිහිරිමයි. කොහොඹ ඇටේට කියනවා හේතුව කියලා ඒ ගහක් හැදිලා ගහේ හැදෙන ගෙඩි වලට කියනවා ඵලය කියලා. මෙතනදී කොහොඹ ඇටෙත් අඹ ඇටෙත් දෙකම බීජ දෙකම හේතු කොහොඹ ගහත් කොහොඹ ගෙඩිත් අඹ ගහත් අඹ ගෙඩිත් දෙකම ඵලයක්. හේතුඵල ධම වශයෙන් එකයි. නමුත් මේ 13 අනාත්මයක් තියෙනවා බීජනානාත්මයක් තියෙනවා කොහොම බැටයක් හිටෙවුවාම කවදාවත් මී අඹ හැදෙන්නේ නැහැ. මී අඹ බැටයක් හිටෙවුවොත් කොහොම ගෙඩි හැදෙන්නේ මෙන්න මේ නානත්වය කවදාවත් වෙනස් වෙන්නේ ඒකට තථාගතයන් වහන්සේට නොවනයි. අන්න ඒ ඒකත්ව සහ නානත්ව කියන ණය ගැන නුවණ තියෙන නිසායි බුදුරජාණන් වහන්සේ සබ්බපාපස්සා කරනම් කුසලස උපසම්පදා කියලා අනුශාසනා කරන්නේ. ඇයි? අමිහිරි වූ අමිහිරි ස්වභාවයුක්ත ඵල උපදවන බීජ ඒ වගේ කොහොඹ ඇටේ වගේ බුදුරජාණන් වහන්සේ දැක්කා මේ සවිඥානික මේ පුද්ගල භාවයක් පවත්වන ජීවිතය තුළ දස අකුසල කර්මපතයන් ප්‍රාණඝාත ආදී පංච දුෂ්චරිතයන් කාය දුෂ්චරිත වාග් දුෂ්චරිත මනෝ දුෂ්චරිත කියන ත්‍රිවිධ දුෂ්චරිතයන් ගත්තා දැක්ක මේවා බීජ මේවා හේතු හැටියට දැක්කා